පුස්තක පූජා කිරීම පිළිබඳව ඒ සුළුවෙන් කරුණු කීපයක් කියලා ඊට පස්ව ධර්ම දේශනාව ඉදිරියට තියෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අහලා ඇති සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන පාඩය ඒ අදහස සෑම දානයකටම වඩා ධර්මීය දානයකදී දීම ඉතාම උතුම් කියන එක. දාන වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තිබෙනවා. ආමිෂ දාන, අබ්බේ දාන සහ ධම්ම දාන වශයෙන්. ආමිෂ දාන කියන්නේ කන බොන දේවල්, ඇඳුම් පැළඳුම් ගැන දේවල් යම් කිසි කෙනෙක් දෙනවා නම් පූජා කරනවා නම් ඒක ආමිෂ දාන ගණයට අයත් වන්නේ. අබේ දානය කියන්නේ ජීවිතේ පූජා කරන කෙනෙකුගේ සතෙකුගේ මරණයෙන් මිදීම, සතෙකුට මරණයට නොදී ජීවත් වීමට අවස්ථාව ලබා දීම ආදී අවස්ථාවලදී අබේ දානය සිදුවන්නේ. ධම්ම දානය ධර්ම දේශනා කිරීමෙන් හෝ එහෙම නැත්නම් නයන් ණයට ධර්මයේ කියා දීමෙන් නැත්නම් මේ ආකාරයෙන් ධම්ම පුස්තක පූජා කිරීමෙන් කෙනෙකුට අත්පත් කර ගන්නට පුළුවන්. මේ ධම්ම දාණය මේ ලෝකයේ තියෙන සෑම දානයක් වඩා අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එවැනි ධර්මයක් අසන කෙනාගේ සිත තුළ සිතේ පවත්නා වූ ක්ලේශ ධර්ම යටපත් වෙන එකwidehatකින් සිත සංසුන් වෙනවා ශාන්ත වෙනවා කුසල් පෙරෙනවා තවත් අතකින් වෙනත් දේවල් වලින් වාගේ නෙවෙයි සිත කෙලෙස් බරිතවන්නේ සිත සංසුන් නිසංසුන් වන්නේ සිත සංසිඳිලා නිවිලා ඒ වගේම කෙලෙස් වලින් මිදිලා අකුසල් වලින් මිදිලා සකුසල් සහගත සිතිවිලි ඇතිවන්නේ එතකොට අනිත් අතට විශේෂයෙන්ම මේ ධම්මපත්තර පූජා ප්‍රතිමේ තියෙන බුදුරජාණන් වහන්සේ විසින් කෙලින්ම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා දේශනා කළ ධර්මයි. ඒවා කොහොම කියවීමෙන් නැත්නම් මේ ධර්මය අනුව පිළිපැදීමෙන් කෙනෙකුට නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා ඒ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කිරීමට අවශ්‍ය වෙන උපකාරයක් තමයි මේ ධර්ම දානය පිළිසිදුවන්නේ. වෙනස් දානයක් දීමෙන් ඒක කවදාවත් සිදු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ ධර්මයේ දීමෙන් පමණ ඒ ආකාරයෙන් නිවනට කෙනෙක් පත්කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ හදන්නා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට දහස් ගණන් දසදහස් දහස්ගණන් නිවන් අවබෝධ කළා. මේ ධර්මයේ දීම තුළින් තමයි මේ දේශනාවන්නේ අදත් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් මේ ධර්ම දානයේ තුළින් නිර්වාණ සම්පත්තිය ලබා දෙන නිසා ඒ වගේම මෙලෝ යහපත සංසා දෙන නිසා පරලෝ යහපත සංසා ගැනීමට ඒ කුසල ශක්තිය හේතු වෙන නිසා සමාන්ගේ සිත තුළ තියෙන ඒ අපිරිසිදු භාවයන් නැති කරලා සිත පිරිසිදු භාවයට පත් කර ගැනීමට හේතු වෙන නිසා ධර්ම දානීය උසස් දානයක් වශයෙන් ඉහළම දානීය වශයෙන් අරගෙන මේ ධර්ම දානය කිරීමෙන් ලැබෙන ඒ ආනිසංශයේ දිගින් දිගට දිගින් දිගට අලුත් වෙමින් අලුත් වෙමින් යනවා හරියට ගංගක ජලය ගලනවා අපි. සාමාන්‍යයෙන් අපි ආමිෂ පූජාවක් කළා නම් අපි මේ ආහාර පාන පූජා කළා නම් එදාට ඒ ආහාර පාන ටික ගත්තා ඒක ඉවරයි. එහෙම නෙවෙයි මේ ධර්ම පුස්තක වැනි දේවල් පූජා කිරීමේදී නැවත නැවත ඒවා පරිශීලනය කරන්න පුළුවන් ඉගෙන ගන්නත් පුළුවන් එවිට මේ ධර්ම පොත් කියවන අවස්ථාවලදී යම් කෙනෙකුගේ සිත තුළ මේ ධර්මයේ අවබෝධ වෙනවා නම් අවබෝධ වෙමින් අවබෝධයේ ධර්මයේ දැකලා කියනවා නම් සමාජයට කියන ලද ධර්මයේ සමාම අත්දකිනවා නම් ඒ අවස්ථාවේදී අත්න කුසලයේ ධර්ම පුස්තක දුන් කෙනාට අත්න කුසලයේ අපි විශේෂ දෙයක් වුණා. දැන් අප මේ ධර්ම පුස්තක කියවනකොට වෙනවා බස් පොත් කියනවා වගේ නෙවෙයි කියන්නේ. මම මේ පොත් කියන විට විශේෂයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අත්දැකීමෙන් අත්දැකීමෙන් කියන්නේ. සාමාන්‍ය අභිඥා කොටස් හැර අනිත් සෑම එකක්ම වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒවා අපේ පද තුලින් අත්දැක දැක අත්දැක දැක ඒවා කියනවා. එහෙම අත්දකින සෑම අවස්ථාවකදීම මේකේ කුසල ශක්තිය සංගක් බලන්නේ අඛණ්ඩ ලෙස ගලා යෑම සිදුවනවා. ඊට අමතරව මේ ධර්ම පුස්තක කියලා යම් කෙනෙකුට අපි මේ ධර්මයේ කියා දෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ විස්තර කර දෙනවා නම් ඒ හැම අවස්ථාවකදීමත් මේ ඇගීමේ පුණ්‍ය සත්‍ය නැවත නැවත ගලාගෙන ගලාගෙන යෑමක් සිදු වෙනවා මේක ඒක නිසා මේ ගඟක ජල ප්‍රවාහය රසදී යන්නාසේ නිම නොවන පුණ්‍ය සත්‍යයක් අත්පත් කරගෙන දෙන කුසල සත්‍යයකුයි ධර්ම දානයේ තුලින් සිදුවන්නේ. ඒ කාර්යකදී සමතරව මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට උපකාර කිරීමක් තමයි ධර්ම දානයේ තුලින් සිදුවන්නේ. බුද්ධ ශාසනයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. පරිත්‍යාග බුද්ධ ශාසනය, ප්‍රතිපත්ති බුද්ධ ශාසනය සහ පටිවේද බුද්ධ ශාසනය කියන එක. පරියත් බුද්ධ ශාසනය කියන්නේ පොත්පත්වල තියෙන ධර්මයන් පරිශීලනය කරලා අවබෝධ කරගෙන මතක තබාගෙන අන්‍යයට කියා දෙන්නට පුළුවන් ශක්තිය තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සූත්‍ර ධර්ම වල අඩංගු ධර්ම කාරණා දිගින් දිගට පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තියක් තියෙනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ පරියත් බුද්ධ ශාසනය කියන්නේ ප්‍රතිපත්ති බුද්ධ ශාසනය කියන්නේ පරිගාත්‍ය වශයෙන් දේශනා කරන ධර්මයේ අහල යම් කිසි කෙනෙක් ප්‍රතිපත්ති පූර්ණේ කරනවා නම් මේ ප්‍රතිපත්ති පූර්ණය කිරීමට තමයි අපි කියන්නේ ප්‍රතිපත්ති බුද්ධ ශාසනය කියලා උදාහරණ වශයෙන් මේ තියෙන ධ්‍යාන කියලා හිතමු අපි. රූපාවච ධ්‍යාන, අරූපාවච ධ්‍යාන. මේ රූපාවච ධ්‍යාන, අරූපාවච ධ්‍යාන උපදවා ගැනීමට කෙනෙක් උත්සව කටයුතු කරනවා. මේවා තියෙන සෝවාන් වෙනහැට සකදාගාමී වෙන්න කලින් දේවල් අනාගාමී වෙන සරහත් මාර්ගය ලබන්න නිවර්ණය අවබෝධ කරගන්නට කරගත යුතු දේවල්. මේවා යම් කෙනෙක් අනුගමනය කරනවා නම් මේ ප්‍රතිපත්ති පූර්ණය කරනවා නම් ඒ වගේම නිවන් යාමට අවශ්‍ය විශේෂයෙන්ම දක්වන සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ සූත්‍රවල දැක්කෙනවා. ඒ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් කෙනෙකුගේ සිත තුළ තමාම උපදවා ගැනීමට උත්සුකව කටයුතු කරනවා නම් ඒ ආකාරයෙන් ප්‍රතිපත්ති පූර්ණේ කරන අවස්ථාවට මේ ප්‍රතිපත්ති පූර්ණේ කරන සත්‍යයට අප කියනවා ප්‍රතිපත්ති බුද්ධ ශාසනය කියලා. මෙසේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළින් යම් කෙනෙක් මේ ධර්මයේ තමන්ම සාක්ෂාත් කරනවා නම් උදාහරණ වශයෙන් කියනවා දකින සෝවාන් මාර්ගයේ සාක්ෂාත් කරන සෝවාන් ඵලයේ සාක්ෂාත් කරන ඒ වගේම සකදාගාමී අනාගාමී අරහත් ආදී මාර්ග ඵල සාක්ෂාත් කරන නිර්වාණ ධාතු සාක්ෂාත් කරන චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන ඒ වගේ තියෙන ගොඩාක් ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරන අනිමිත්තම් තියෙන අපේද ශුන්‍යතාවනි විමුක්ඛ සාක්ෂාත් කරන අට අභිභාසන අට විමුක්ඛ වෙන සත්‍යං සාක්ෂාත් කරන මේ ආකාරයෙන් තමා විසින් සාක්ෂාත් කර යුතු තමාම ප්‍රතිවේධ කරගෙන අත්දකින ධර්මය යම් කෙනෙක් අත්දකිනවා නම් අන්න ඒ අවස්ථාවට තමයි අපි කියන්නේ මේ ප්‍රතිවේද බුද්ධ ශාසනය කියලා. මේ බුද්ධ ශාසනයේ අංග තුනෙන් පළමුවෙන්ම නැති වෙන්නේ ප්‍රතිවේද බුද්ධ ශාසනය. ධම්මයේ ප්‍රතිවේද කරනවා පත්‍යස් වශයෙන් තමයි සාසාත් කරන එක තමයි පළමුවෙන්ම නැති යන්නේ. අද මේ ඇයිට පේනවා ඇති තේරෙන්නට ඕන. අද කාලේ මේ බොහෝ විට අපිට දක්නට ලැබෙන්නේ නැහැ මාර්ගඵලලාභියයි කලාතුරකින් දක්නට ලැබෙන්නේ. ඒකට හේතුව ප්‍රතිවේද බුද්ධ ශාසනය දැන් පිරිහෙන්නට පටන්ගෙන තිබෙන යුග අභියෝගයක් බවයි තේන්නේ. ඒක නිසා ඒක සිදුවන්නේ. දැන් අද කාලයේ පංචවිඥාවන් හිම ලබා ගන්නට පුළුවන් අය බොහෝ කොහෙත්ම නෑ. ඒක නිසා මේ පංචවිඥා වැනි ප්‍රතිවේදයන් ලබන්නට ඒවා සාක්ෂාත් කරන්නට පුළුවන්කමක් අද නැති නිසා ඒ කොටස දැන් අන්තර්දාන වෙලා නැති ලබස් තියෙන්නේ. ඒවා සඳහා නිසි උපදේශ ප්‍රායෝගික අත්දැකීම් මත සමාගයේම ප්‍රායෝගික අත්දැකීම් මත ඒ නිසි උපදේශ දෙන්නට සමත් කෙනෙක් ලංකාවේ කියලා වෙනත් රටකවත් නැහැ. ඒක නිසා ඒ ප්‍රතිවේදී ඒ කොටස ඒ බුද්ධ ශාසනයේ ඒ ප්‍රතිවේද කොටස දැන් අන්තර්ධාන වෙලා. මෙලෙසින් දැන් අද කාලේ රහත් වූ කෙනෙක් දක්නට ලැබෙන ඉතාමත්ම කලාතුරකින් අනාගාමී කලාතුරකින් ලැබෙන. එතකොට මේ මාර්ගඵලලාභී පුද්ගලයන් ධ්‍යානලාභී පුද්ගලයන් සිටින තාක්කල් පමණයි මේ ප්‍රතිවේද බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඒක තමයි පළමුවෙන්ම නැති යන්නේ බුද්ධ ශාසනයේ තියෙනකොට. ඊළඟට ප්‍රතිපatti බුද්ධ ශාසනයේ නැති වෙන ප්‍රතිපatti කියන්නේ මේ නිවන් යාමට අවශ්‍ය ගුණ ධර්ම සංසාර දුකින් මිදීමට අවශ්‍ය තිබුණ ධර්ම පූර්ණේ කරනවා. දැන් අද මහාන ජීවිතයේ පැතිදුණු භික්ෂු පිරිසන්ව කල්පනා කළොත් මේ අය දන්නවා. හොඳටම මේ අයට තේරෙනවා. මේ භික්ෂු පිරිස අතරින් 100ට කී දෙනෙක්ද මේ ප්‍රතිපත්ති හරියට පූර්ණේ කරන්නේ. අධ්‍යාත්ම නිවන් ලබන්නට ඕනේ කියලා, ධ්‍යාන ලබන්නට ඕනේ කියලා සතර සතිපට්ඨාන වඩන, සම්මාප්පදාන වඩන, ඉද්ධිපාද වඩන, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන, සත්‍යප්‍රඥාන ධර්මයන් දියුණු කරන, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් සංස්කාර ධර්මයන් විමස විමසා කටයුතු කරන මේ ජීවිතයේදීම මේ සසර දුකින් මිදෙන්නට ඕන මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරන්නට ඕන සම්පූර්ණයෙන්ම මේ ජීවිතය රහත් වන්නට ඕන කියලා ඒ විදිහට කටයුතු කරන අය දක්නට ලැබෙන්නේ ඊටාම කලාතුරකින් ඉතින් මේ අයගේ ප්‍රතිපත්ති බොහෝ දුරට දැන් ලිහිල්ලා ලිහිල්ලා ලිහිල්ලා ගිහිල්ලා. සීල ප්‍රතිපත්තියවත් බොහෝ දෙනෙකුගේ සමාජයට තුල නැහැ. සමාධි ප්‍රතිපත්තියත් ඒකේ සිට තුල නැහැ බොහෝ අයගේ. ඒ වගේම ප්‍රඥා ප්‍රතිපත්තියත් බොහෝ අයගේ සිට තුල නැහැ. ගිහි අයගේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ අයට තේරෙන්නේ නැති කී 100 දෙනෙක් ගත්තොත් කී දෙනෙක්ද ඒ 100 දෙනා අතරින් සිටින්නේ මේ සීලය ආරක්ෂා කරන සමාධිය ආරක්ෂා කරන සමාධිය දිනු කරන ප්‍රඥාව දිනු කරන ආදී වශයෙන් සිටින අය කී දෙනෙක්ද සිටින්නේ කියලා මේ අන්තිම තේරුම් ගන්නට පුළුවන්. ඒකෝට ඒකෙන් තේරෙන්නේ මේ ප්‍රතිපත්ති බුද්ධ ශාසනයත් දැන් පිරිහෙන්නට පටන් අරගෙන පටන් අරගෙන තියෙනවා. නියම බුද්ධ ශාසනයට ප්‍රවිෂ්ඨ වූ සංඝයා සංඝ ඉසක් මේ සිටිනවා නම් ඒ අයව ලෞකික දේවල් වල පැටලි පැටලි කටයුතු කරන්නේ කවදාවත් මේ සංසාරගතේ නිදීමට අවශ්‍ය ගුණ ධර්ම තමයි සම්පූර්ණ කරන්නේ. ඒ සඳහා තමයි කටයුතු කරන්නේ. ඒ සඳහා තමයි උපදේශ දෙන්නේ. එවැනි ධම්ම දේශනා තමයි ප්‍රකාශ කරන්නේ. ගුවන් විදුලියේ හරියට දේශන එකේ හරිය කොතන කියවා. නමුත් අද අපට ඇසෙන්නේ එවැනි ධර්ම දේශනා නෙවෙයි. ඒක නිසා අපට තේරුම් ලබන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. දැන් කාලේ මේ ප්‍රතිපත්ති බුද්ධ ශාසනයක් ටික ටික ටික ටික දිලිහි දිලිහි යන යුගයක් කියලා. මේ ප්‍රතිපත්ති බුද්ධ ශාසනයේ දිලිහෙන නිසා තමයි ප්‍රතිවේද කරන සාක්ෂාත් කරන ධර්මයන් නොමැති වෙන්නේ. ඒක නිසා තමයි ප්‍රතිවේද ශාසනය අන්ත නැති වෙන්නේ. එතකොට මේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ අවවාද උපදේශ ඒ ධර්ම කරුණු අන්තර්ගත වන පර්යාප්ති බුද්ධ ශාසනය තිබෙන්නට ඕන. ඒ අව්‍යාත බුද්ධ ශාසනයේ තියෙන කරුණ තමයි මේ සූත්‍ර පොත්වල දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දක්වා ඇති සූත්‍රවල ධර්ම කාරණා මේ පොත්වල විස්තර කරලා තියෙනවා. ඒ වගේම දක්වා තිබෙන. එතකොට මේ ප්‍රතිපල මේ මේ අව්‍යාත බුද්ධ ශාසනයේ තියෙනකොට තමයි හරියට ඒක පවතිනකොට තමයි ප්‍රතිපත්ති පෝණය කරන්න පුළුවන් වන්නේ ප්‍රතිපත්ති පෝණය කළොත් තමයි ප්‍රතිවේද කරන්නට ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙන්නේ අද වාසනාවකට මේ පරිහාප්ති බුද්ධ ශාසනයේ තියෙනවා ඒවා පරිශීලනය කරන ඉගෙන ගන්න අන් අයට නිෂ්ධර්මයේ කියා දෙන අය නැති එක වෙනම කාරණාවක් නමුත් මේ පොත්පත්වල මේවා අන්තර්ගත වෙලා තියෙන නිසා ඒවා අධිකමිනකට හරි මුද්‍රණය කළා ඒ ප්‍රකාශයට පත් කළ නිසා මේ පොත් අද අපිට ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අවුරුදු ගණනාවක්ම තිස්සේ මේමනි පොතක් හොයාගන්නටවත් තැනක් නැතුව තිබෙනවා. 56 දී ගැහැවා මේ බුද්ධ ජයන්ති ප්‍රකාශන කියලා මේ පොත් ටිකක් ඊට පස්සේ නැවත මුද්‍රණය කළෙත් නෑ. ඒව නැත්තට නැතිලා කොහේවත් හොයාගන්නට බැරි තත්යකට පත් වෙලා තිබෙන මේ කොට. මේනි තත්ත්වයක් තුළදී තමයි මේ පොත් ටිකේ හාමුදුරුවෝ මේ විදිහට මූලිකව කටයුතු කිරීම තුළින් මේකේ මුද්‍රණය කළේ ඒ නිසා තමයි අපිට ඒවා ගන්නට පුළුවන්කම ලැබුණේ. මේ ඇට පූජා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ අය මේ පූජා කළේ ප්‍රතිපත්ති බුද්ධ ශාස්ත්‍රය කියලා මේ ඇට දැනසින්නට පුළුවන්කම තිබෙනවා. නැත්තම් ප්‍රතිපත්තිය මේ මේ පරියාප්ති බුද්ධ ශාසනය කියලා සැනසෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ පරියාප්ති බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට තමයි අපි මේ කටයුතු කෙරේ කියලා සතුට වෙන්නට සැනසෙන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. ඒ අනුව බලනකොට මේ ධර්ම පුස්තක පූජා කිරීම තුළින් පරියාප්ති බුද්ධ ශාසනය නගා සිටීමට ආරක්ෂා කිරීමට අවශ්‍ය දේවල් අපි සම්පාදනය කරලා දුන්නා කියලා ඒ තුලින් අත්නි කුසල සම්පේ ගැන සිතලා සතුටට පත්වන්නට ඕන. මේ ධර්ම පූජා පෝදා පොත් පූජා කිරීම තුළින් කෙනෙකුට අත්න විපාක ශක්තිය දෙවිම උපකාර වන්නේ විශේෂයෙන්ම අත්පත් වන්නේ ප්‍රඥා සම්පත්තිය. ඒ කියන්නේ ධර්ම කුසල පූජා කිරීමෙන් කෙනෙකුට විශේෂයෙන්ම අත්න කුසලයේ තමයි ධර්ම ඥානය ප්‍රඥාව ඇති කර ගැනීමට අවශ්‍ය කුසල ශක්තියක් ඒ තුළින් නිපදවා තමන් ඇති කරගන්නේ. එතකොට මේ ප්‍රඥාව බොහෝ දෙනෙකුට අද ලෝකේ නැහැ. සාමාන්‍යයෙන් ඔය ස්ථාවකස් විභාග පාසලලා PhD වැනි තත්ත්වවලට පත් වෙලා නැත්නම් විද්‍යාඥයන් වැනි තත්ත්වයට පත් වෙලා සිටින අය ලෞකික ප්‍රඥාවෙන් විසුව සිටින අය වශයෙන් සම්මත වශයෙන් සැලකන්නේ. නමුත් මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාව කියන්නේ ඒක නෙවෙයි. ප්‍රඥාව කියන්නේ බුද්ධ ශාසනයේදී විශේෂම බුදුහාමුදුරුවෝ දැක්වූ පරිදි කියනවා නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය. ඒ වගේම පටිච්ච සම්පදාය ධර්මයේ ස්කන්ධ ධාතු ආයතන වැනි ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය. ඒ වගේම විදර්ශනා ඥාන වැනි ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය. සෝවාන් සකදාගාමී අනාගාමී අරහතනි මාර්ගඵලයට ප්‍රතිවේද කරගන්නට පුළුවන් ශක්තිය. පටිසම්භිදාවන් ඇති කරගන්නට පුළුවන් ශක්තිය ආදී දේවල් තමයි ප්‍රඥා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට අනුව ප්‍රඥාවයි කියලා සඳහන් කරන්නේ. මේ ලෝකයේ නිට්ටය නෙවෙයි අනිත්‍යයි කියලා දකින්නට මේක සැපක් නෙවෙයි කියලා දුකක් කියලා දකින්නට ආත්ම නෙවෙයි මේවා කියලා අනාත්මයි කියලා පැහැදිලි වශයෙන් දකින්නට මේවා නිස්සාරෝ ධර්ම සාරවත් ධර්ම නෙවෙයි කියලා සංස්කාර ලෝ සංස්කාර ලෝකයේ දේශම විමසින් හැසකින් බලලා අවබෝධ කරගන්නට මේ සංස්කාර ධර්මයන් සියල්ලම අතහරින්නට ඕනේ මේවා කෙරෙහි කලකිරෙන්නට ඕනේ මේවා කෙරෙහි බැඳි බැඳී සිටින්නට සුදුසු නෑ මේ සියලුම උපාදානයන් අත්හළ යුතුයි කියන අවබෝධය ඇති කර ගැනීමට මේක තමයි දුක්ඛ සත්‍ය ආදී ආදී වශයෙන් දුක්ඛ සත්‍ය කෙරෙහි කලකිරීම මේ දුක්ඛ සත්‍ය ඇති කරන හේතුව දකින්නට, ඒ හේතුව ප්‍රහාණය කරන්නට, ඒ හේතුව ප්‍රහාණය කිරීමට සඳහා අවශ්‍ය මාර්ගය වඩන්නට මේ ආදී කටයුතු සිදු කරන්නට පුළුවන් වන්නේ ප්‍රඥාව තුළින්. අද කාලේ බොහෝ දෙනෙකුට මේ ප්‍රඥාව නැහැ. මේ ප්‍රඥාව කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදෙනවා. ඒ ප්‍රඥාවේ කොටස් දෙක තමයි ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව. ලෞකික දේවල් පිළිබඳ තියෙන නුවණ. ඒක බොහෝ දෙනෙකුට තියනවා කියලා කියන්නට පුළුවන්. නමුත් මේ ලෝකෝත්තර ප්‍රඥාව බෝධනෙකට නැහැ. ඒක නිසා මේ ධර්ම පුස්තක පූජා කරන කෙනෙකුට ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නට මේ ධර්ම පුස්තක පූජා කිරීමෙන් ලැබෙන කුසල ඒකාන්ත වශයෙන් විවහල් වෙනවා. මොකද මේ ධර්ම පුස්තකවල තිබෙන්නේ අන්තිශාගෙවි ඒ ලෝකෝත්තර ප්‍රඥාව ලැබීමට අවශ්‍ය වන කරුණු. නැත්නම් මේ ලෝකෝත්තර ප්‍රඥාව විග්‍රහ කරන විදහා දක්වන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. එතකොට ඒක නිසා එවැනි ධර්ම පුස්තක පූජා කිරීම තුළින් සමාසත් අපි ලෝකෝත්තර ප්‍රඥාව ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ප්‍රඥාවේ ප්‍රභේද අනන්තවත් තියෙනවා. සික්ක පඤ්ඤා, නිබ්බේධික පඤ්ඤා, ජවන පඤ්ඤා, හාස පඤ්ඤා ආදී වශයෙන් මේ ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා. තීක්ෂණ ප්‍රඥාවක් කෙනෙකුට ලබන්නට පුළුවන්කම තිබෙනවා තික්ක ප්‍රඥාවක්. නිබ්බේධික ප්‍රඥාව කියන්නේ විනිවිද දක්නා නුවණක්. ඒ කියන්නේ අපිට මතු පිටින් දෙන තියෙන දේ පමණයි බොහෝ දෙනෙක් දන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි හිතමු ලක්ෂණ කාන්තාව, ලක්ෂණ මිනිහෙක් වගේ දැක්කොත් මතු පිටින් කියන දේ දක්නේ. ඒක අපිට විනිවිද දකින්නට පුළුවන් නම් මේවා ධාතු වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් හේතුඵල වශයෙන් පටිච්ච සම්පදාය ධර්ම වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් වශයෙන් විවිධාකාරයෙන් මේ එක දර්ශනයක් තුළදී ඒ වූ දකින්න ලද රූපයේ විනිවිද දකින්නට පුළුවන් නම් ඒකට කියනවා අපි නිබ්බේධික ප්‍රඥාව කියලා විවිධ විනිවිද දැකිය හැකි ප්‍රඥාවක් එතකොට මේ විනිවිදික දැකිය හැකි ප්‍රඥාව නිබ්බේධික ප්‍රඥාව වශයෙන් හඳුන්වනවා. ඊට අමතරව වෙනවා ජවන ප්‍රඥා. වීගයෙන් චිත ක්‍රියාත්මක කරලා දුවන්නට පුළුවන්. ඒ කියන්නේ අපි අති වේගයෙන් කරුණ අවබෝධ කරගන්න පුළුවන් නුවණටයි ජවන ප්‍රඥා කියන්නේ. අපි උදාහරණයකින් අපි තුම ඇස් පෙනෙන ඉතා හොඳට ඇස් පෙනෙන පුද්ගලෙක් ඉන්නවා. ඒ වගේම තව පුද්ගලෙක් එතන ඉන්නවා. ඒ තරම් දුර පේන්නේ දුර පේනේවත් අඳුරුයි ළඟ විතරයි පේන්නේ. ඇස් හොඟ දුර්වලයි. අර ඇස් දුර්වල පුද්ගලයා බැලුවම ළඟ තියෙන ටිකක් පෙනේ. නමුත් නමුත් හුදට පේන පුද්ගලයා එකපාරක් බලනකොට ඈත තියෙන යාගේ දර්ශනපතේ යම්දා කියනවනම් ඒක දුරට දේවල් දැස්සන වෙනවා. මේ ධවන පඤ්ඤාවෙන් යුත පුද්ගලයාගේ සිත බීජයෙන් ඉසේ ක්‍රියාත්මක කරනවා. එක කරුණක් ඒවට පස්සේ ඒකට අදාළ වූ සිළුම ධර්මකාරණ අර ඇස් දෙක ඇති නියමාකාරයෙන් ඇස් දෙක තියෙන පුද්ගලයාට ඔක්කොම දැස්සනේ වන්නාසේ. එහෙම තුලින් මතුවන සියලුම ධර්මකාරණා මතුවලා ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් සත්‍යයක් තිබෙන එකට ධවන ප්‍රඥාය කියලා කියනවා. ඒ වගේම තීක්ෂණ ප්‍රඥා සමහරුන් තියෙන තියුණු ප්‍රඥා. බොහෝ දෙනෙකුට මේ මොට වූ ප්‍රඥාවක් තියෙනේ තීක්ෂණ ප්‍රඥාවක් නෑ. එක කරුණක් කියවට පස්සේ ඒ කරුණ තුළින් මතුවෙන සෑම ධර්මයක්ම තීක්ෂණ වශයෙන් දකින්නට පුළුවන් නුවණ. තික්ක ප්‍රඥා කියන්නේ. මෙයාදී ප්‍රඥාවේ ප්‍රභේද තියෙනවා. එතකොට මේ ප්‍රභේදගත වූ විවිධ ප්‍රඥාවන් අතරේ මේ ධර්ම පුස්තක පූජා කිරීමේදී විශේෂයෙන්ම ලෝකෝත්තර ප්‍රඥාවට අදාළ කරුණ පූජා කරන නිසා ලෝකෝත්තර ප්‍රඥාව ලැබීමට හේතු වෙනවා. මේ ලෝකෝත්තර ප්‍රඥාව තුළින් තමාටත් පුළුවන්කම තිබෙනවා ප්‍රාර්ථනා කළොත් හිමේ ධමන ප්‍රඥාව නැති කර ගැනීමට, තික්ක ප්‍රඥාව, තීක්ෂණ ප්‍රඥාව නැති කර ගැනීමට, නිබ්බීතික ප්‍රඥාවක් ඇති කර ගැනීමට සවේකේ තියෙන විශාල පුත් පඤ්ඤා මහා පඤ්ඤා විතර පඤ්ඤා ආදී කොටස්. ඉතින් වේදාකාරයේ මේ ප්‍රඥාවන් ඇති කර ගැනීමට මේ ධම්ම දානමය පුණ්‍ය ශක්තිය හේතු වෙනවා. මොකද මේ ඇයට බණ කියන්නට පුළුවන් කමක් නැහැ. ධර්මයේ දන්න කෙනෙකුට උනත් අන් කෙනෙකුට සිතට ධර්මයේ කාවදන ආකාරයෙන් කියා දීමට හැකියකම බොහෝ දෙනෙකුට නැහැ. ඒක නිසා මේ ඇයට ධර්ම දානීය වශයෙන් මෙවැනි පොතක් පතක් කරන් දීම හෝ ආමුදු කෙරෙක්ලවා ධර්මයේ කියවා කියවීම පමණයි ධර්ම දාන වශයෙන් කළ හැකි. ඒ නිසා මේ ආකාරයෙන් ධර්ම දානීය පුණ්‍ය පුණ්‍ය කර්මයේ සිදු කළා කියලා සතුටුවන්නේ ඒ තුළින් අපිට මේ ආකාරයෙන් ලෝකෝත්තර ප්‍රඥාවක් නැත්නම් ධමන ප්‍රඥාවක්, තීක්ෂණ ප්‍රඥාවක්, දීති ප්‍රඥාවක්, මහා ප්‍රඥාවක්, පුතු ප්‍රඥාව කියන්නේ සූල වූ ප්‍රඥාවක්. ඒකේ විශාල ප්‍රඥාවක් ලැබීමට හේතු වෙන කුසලයක් අපි අත්පත් කරගත්තේ කියලා ඒ ගණුව සතුට ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ධර්ම පුස්තක පූජා කරන කෙනාට අර ලෝකෝත්තර ප්‍රඥාව ලැබීම තුළින් ඒ ධර්ම දානයේ කුසලයේ ශක්තිය තුළින් ලබන්නට පුළුවන්කම ලැබෙනවා පටිසම්භිදාව. මේ අහල ඇති පටිසම්භිදා හතරක් තියෙනවා. අස්ස පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පටිසම්භිදා, පටිභාන පටිසම්භිදා කියලා. අත්තනානත්තේ පඤ්ඤා අත්ත පටිසම්භිදා ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටිසම්භිදා ආදී වශයෙන් ඒවා විස්තර කරනවා. මේ යම් කිසි ධර්ම කරුණක අර්ථය මනවින් දකින්නට පුළුවන් නම් ඒකට කියනවා අත්පරිසම්විදා කියලා. ওই රහත් වෙනකොට සිව්පිලිසිම්බියා පස්සහත් කියන එක මේ අය හැටි. ඒ සිව්පිලිසිම්බියා කියන එක තමයි පරිසම්විදා හතර කියලා අපි කියේ. එතකොට මෙවැනි යම් කිසි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙවැනි සූත්‍රයක තියෙන කරුණක් ඒ කරුණ කියනකොට මෙයා ඒකේ තියෙන අර්ථය විවිධ ආකාරයෙන් තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් ලැබෙන්නේ ඒ අත්පරිසම්විදාව කියන කෙනෙකුට විතරයි. බුදුහාමුදුර එක කරුණයි කියන්නේ. ඒ කරුණ කියනකොටම ඒකේ වික්ක ධම්මිකාර්ථය, සම්ප්‍රායිකාර්ථය, පරමාර්ථාර්ථය. මේ ලෝකයේ සඳහා දැක්වෙන අර්ථය, පරලෝකයේ සඳහා දැක්වෙන අර්ථය, පරමාර්ථ වශයෙන් දක්වන අර්ථය. නැත්නම් නීයෝවත්ෝ, නීතෝවත්ෝ, සමුනවාගතවත්ති, මතු පිටින් අර්ථේ උත්සානෝවත්ෝ, ගම්බීරෝවත්ෝ, ගුල්ලෝවත්ෝ, පටිච්චනෝවත්ෝ, මතු පිටින් දැක්වෙන විවහාරත්වය, වැසී තියෙන අර්ථය, පටිච්චන්නාර්ථය කියන්නේ ධර්මයන්. ඒ වගේම මේකෙන් මතු කරගත යුතු නියෝවාසයේ තුලින් මතු කරගත යුතු අර්ථය. ඒ වගේම මේකේ තියෙන නික්ලේශී වාර්ථය, නික්ලේශී අර්ථය, ඕදානව වාර්ථෝ, පිරිසිදු වාර්ථය ආදී විවිධ අර්ථය ඒ ධර්මයේ තුලින් දකින්නට පුළුවන්. දැන් මේ ඇට මේ කියපු කරුණු දකින්නට අත්පත් සම්පදාවක් නැත්නම් ප්‍රයත්න කරන්නේ. හැටි ගමන්නේ. එතකොට මම එක කරුණක් කියන්නේ මේක කරුණක් කියවහම මේ ඇට මොකද්ද කියලා තරමක් දුරට හරි තේරුණා. අපි හිතමු බුදුජානක මේ ඇට අපි කියලා තියෙනවා පංච පංචස්කන්ධයේ සමුදය දකින්න ආස්වාදය දකින්න ආදීනව දකින්න නිස්සාරණ දකින්න. අපි ගතමු පංචස්කන්ධයේ ආදිනේ කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා පංචස්කන්ධයේ තුළින් රූප වේදනා සංඥා සංඛාර වෙතලින් ආස්වාදයක් ඇති වෙනවා. ඒක තමයි සුඛයක් සොම්නස්සයක් දැනිත වෙනවා. ඒක තමයි පංචස්කන්ධයේ තියෙන ආස්වාදය. ඕක බුදුහාමරෝ දක්වපු පැලක් මේ පොත්වල තියෙන ඕක. ඔය මතු පිටින් තියෙන ආස්තේ ඒක උත්සාහනෝසෝ විවහාරත්‍ය අපිට සුඛ වේදනාවක් කියලා උදාහරණයක් සුඛ වේදනාවකින් තමාට සැපක් ලැබෙනවා සන ආස්වාදයක් ලැබෙනවා ප්‍රීතියක් ජනනය. ඒක තමයි වේදනාවේ තියෙන ආස්වාදය කියලා බුදුහාමුදුරුවෝ දක්වන. ඒකට මේක මේ උත්සාහන විවහාරත්‍ය. නමුත් මේකේ වැසිච්ච අර්ථයක් තියෙනවා, පටිච්චන්නාර්ථයක් තියෙනවා, ගැඹීරත්‍ය මේකට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒක පොත්වල සූත්‍රවල කොටස නෑ. ඒක දකින්නට අර්ථ පරිසම්බිදාවක් තියෙනවා. ඒක දකින්නකොට මේක තියෙන ගැඹීරත්වය තමයි මේ සුඛ වේදනාව මේ හේතුන් නිසා හටගන්නේ මේ හේතුන් නිසා හටගත් ඵලයක් මේ සුඛ වේදනා ඇති වුණා පැවතුණා නැති වුණා මේ සුඛ වේදනාව මම නෙවෙයි මේ සුඛ වේදනාව මගේ ආත්මයක් නෙවෙයි මේ සුඛ වේදනාව වශයෙන් මේ ලෝක සත්‍යය රැවටිලා සිටින්නේ ඒකාන්ත වශයෙන්ම සිත දවන පවන දුක් වේදනාව. ඒක ගැඹීරත්වයක්. ඊට අමතරේ ගැඹීරත්වය තමයි මේ සුඛ වේදනාව මේ පංචස්කන්ධේශ පාසාදී ගැන අපි මේ කතා කරේ මේ මේ අර්ථ පරිසම්පදා ගැන වචනයක් කියන්නට. එතකොට පංචස්කන්ධය තුළින් ඇති වෙන නැත්නම් සුඛ වේදනාව තුළින් ජනිත වෙන සුඛ ආස්වාදයේ කියන එක අතිලිකේ වේදනාවේ සුඛ ආස්වාදෝ කියලා කිව්වොත් මේ වේදනාවේ ආස්වාදයක් තියෙනවා කියන පාඩේ විතරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට අපිට එකපාරට මෙතන කියන්නේ අන්තිසක් නෙවෙයි මේ දුක්ඛ සංදේශය කියන්නේ. මොකද සුඛ වේදනාවට ආස්වාද කරනකොට තණ්හා ජනිත වෙන්නේ නන්තිය ජනිත වන්නේ ඒ වගේම චන්ද්‍රාගයේ පහළවන්නේ මේ තුනේ සංසාරයේ දිගින් දිගට දිගින් දිගට ගැට ගැසී ගැට ගැසී සංසාරෙ දික්කැපෙන්නේ. එතකොට ඒක ඒකේ තියෙන ගැඹීරත්වය. ඒක කියලා නැහැ. ඒක වගේම ඒකේ තියෙනවා ලෞකික ආශ්‍රය. ඒ සුඛ වේදනාව තුළ ආස්වාදයක් තියෙනවා කියන එක ලෞකික ආශ්‍රය. නමුත් ඒකේ තියෙනවා ලෝකෝත්තරාශ්‍රය. මේ ලෝකෝත්තරාශ්‍රය තමයි මේ සුඛ වේදනාව කියන එක අනිත්‍ය දුක්ඛ ආත්ම ධර්මයක් නිසා මේවා නිරුද්ධ වී යන ධර්ම නිසා මේ සුඛ වේදනාව සහිත සියලුම සංස්කාර ධර්ම නිරුද්ධ කර යුතුයි. මේ සුඛ වේදනාවට තියෙන ආස්වාදය ඒකට තියෙන ඇලීම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයි. මේ දුක්ඛ සමුදය සත්‍යය ඇතිවන්නේ මේ හේතුන් නිසා. මෙන්න මේ හේතු මිනිසුන්ට නිරුද්ධ කිරීමෙන් මේ දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ කර යුතුයි කියලා දුක්ඛ සමුදය සත්‍ය නිරුද්ධ කරන අවස්ථාවේදී ඒ පාඩේ අත්දකිනවා නම් අන්න ඒදී ඔහු ලෝකෝත්තත්ත්වයේ දකින්නේ. මේ විදිහට මේ අත්පටි සංවිධානයේ මම මේ කාශලු කාරණාවක් කියන එක විස්තර කරනවා නම් පැයකින් පමණ විස්තර කරන්න බෑක් පමණ යනවා. එතකොට අපි මේ සුළු කරුණක් මතක් කරේ. මේ විදිහට අත්පටි සංවිධාවන් ලැබීමට මේ ධර්ම පුස්තක පූජා කිරීම හේතිය. ඊළඟට ධම්ම පරිසම්පදා ධර්මයේ සුළු දෙයක් කියවාට පස්සේ ඒකේ තියෙන ඔක්කොම දේවල් මතු කරලා දක්වන්නට පුළුවන් ශක්තිය. දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ උපතිස්ස කෝලිත කියන දෙවියන් හතරියුත් මුගලන් හාමුදුරුවෝ දෙදෙනාගේ කලින් නම් මේ යෝතම්මා හේතුපබවා යමක් හේතෙන් අටගත්ද හටගෙන තියෙනවා නම් තේසං හේතුන් කතාගතෝ ආහ ඒ හේතු බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ ඒ දහ හේතුන්ගේ නිරෝධය දේශනා කළා. උල්ලාවයක් ඒ දැක්කන ගාථා ප්‍රකාශ. ඒක අහනකොටම සෝවාන් වුණයි කියලා ලක්ෂණ අහලා තියෙනනේ මේ. පරිවත් සම්දර සෝවාන් වුණා. මුගලන් සම්දරත් ඒ කාලේ මේගේ කාලේ සෝවාන්. ඒ ගාථා විස්තර අහනකොට. බලන්න ඒ තුළින් කුලිතරම් ධර්මකාරණා ඒ අයගේ සිත තුළින් මතුවන්නට ඇද්ද කියලා ධම්මපටිසන්ධිදාතින්. යමක් හේතයෙන් හටගත්ද කියනකොටම සරියුත් සාන්දර සෝවාන් වෙලා. යමක් හේතුයෙන් හටගත්ත යෝ ධම්මා හේතුඵලවා කියනකොටම සෝහා. කුණීතරන් ධර්ම පරිසම්මිදාවක් ඇද්ද කියලා හිතලා බලන්න ඒ තුලින් මතුවෙන කොච්චර ධර්ම කාරණා තියෙනවද? පංචස්කන්ධ මේවය ආයතන මේවය ඒ වගේම මේ නාම රූප මේවය හේතුඵල මේ මේ හේතුව මේ හේතු නිසා මේ ඵලේනවා මේ හේතු නිරුද්ධ වුණා නම් මේ ඵලේ නිරුද්ධ වෙනවා මේ විදිහට මේ හේතුඵල වශයෙන් දැකලා හේතු නිරෝධය දකිනකොට ඒකට අඩාංග කරුණු ඒ කියන්නේ යමක් හේතෙන් හටගත්ත කියනකොට මේ හේතෙන් හටගත් සියලුම දේවල් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒකට අදාළ සියලුම ධර්ම කාරණ අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ධම්මපරිසංවිදාසයෙන්. යම් කෙනෙකුට බුදුහාමුදුරුවෝ එක කරුණක් කියවාට පස්සේ ඒකට අදාළ සියලුම ධර්ම කාරණා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දවසක කියපු ඒවා වෙන්නත් පුළුවන්. වෙනත් වෙනත් තැන්වලදී කියපුවා වෙන්නත් පුළුවන්. මේ සූත්‍ර පිටකේ පැවැත්වෙන සූත්‍ර 15ක 20ක 30ක 40ක විවිධ තැන්වල තියෙන දේවල් වෙන්නත් පුළුවන්. ඒ සියල්ලම එකවර සිතට මතුවලා යොමු වෙලා ඒක මතු කරලා දෙන්නේ ධම්මපරිසම්පදාවක් පිළි. අන්න එවැනි ධම්මපරිසම්පදාවක් ලබන්නට මේ ධර්ම පුස්තක පූජා කිරීම හේතිය. ඊළඟට නිරුත්ති පරිසම්පදා සහ පටිභාන් පරිසම්පදා කියලා තව දෙකක් තියෙනවා. නිරුත්ති කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනවල ඒ තත්ත්ව ආ ඒවා මතුවී ඇති ආකාරය, ඒවා සැදී ඇති ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සමාජයේ වචන කියනකොට මැද අවබෝධ වෙනවා. අපි උදාහරණයක් කිව්වොත් ආම සංග පංචෝපාදානස්කන්ධ කියන වචනේ කියනකොටම Tamanda තේරෙනවා පංච උපාදානස්කන්ධ කියන වචනේ හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා. පංච කියන එකට උපාදාන එකතු වුණා. ඒකෙන් පංච කියන්නේ අල්තයනයි, තයන්නයි, ඒ අයන්න ලොක්ුණ. ඊට පස්සේ උපාදාන කියන එක උයන් අර අල්තයන්ට එකතු වුණා. ඊට පස්සේ ඒක දීඝ කියන එකෙන් දීර්ඝ වුණා. ඒ ඔක්කොම නැවත එකතු වුණා. එකතු වීමෙන් පංච උපාදානස්කන්ධ කියන වචනේ හැදෙනවා. ඒක මම නෙමෙයි තාමත්ම සරල වචනයක් කොහොම මේවා නෙමෙයි වඩා ගැඹීරව තියෙන්නේ. එතකොට මේ නිරුක්තිය මේ වචනේ සැදී ඇති ආකාරය බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්මයන් පුයිකොයි ආකාරයෙන් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන මේ සෑම ආකාරයකින්ම මේ සෑම අවස්ථාවකදී මේවා සැදී ඇත්තේ කොහොමද කියලා. අර අත්‍යයක් සමග ධර්මයක් සමග අවබෝධ කරන්නට පුළුවන් ශක්තියට කියනවා නිරුක්ති පරිසම්බිදාවයි කියලා. ප්‍රතිභාන පරිසම්බිදා කියන්නේ ප්‍රතිභාන ශක්තිය අවබෝධ කර ගැනීමට හැකි ශක්තිය ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ පොතක තියෙනවා මේ කියන කාරණාව. මම ඕනනම් මේ පොත පෙරලා මේ ඇයට එක කරුණක් කියන්නම් මාසයක් ගිහලා හිතලා ගමලා ලැබිලා මට කියන්න මේ ඇටි තියෙන අර්ථය මොකද්ද කියලා මම ඕන අපවීමක් කරනවා. මේ ඇයට ඒක අර්ථය මතක කරගන්නට බෑ කියලා. මොකද මේ පටිසම්භිදාවක් පටිභාන පටිසම්භිදාවක් නැති කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ධම්ම වල ගම්ම්‍ය වන නියම අර්ථය විවිධ අර්ථ තුනේ බුදුහාමුදුරෝ අදහස් කළේ මේ අර්ථය කියලා දකින්නට නම් ප්‍රතිභාන සම්පත්තියක් තියෙනවා. කමන්ඩ ප්‍රතිභාන සත්‍යයක් තියෙන්නට ඕන. අවබෝධ කර ගැනීම හැකියාවක් තියෙන්නට ඕන. විවිධ ආකාරයෙන් අවබෝධ කර ගැනීම හැකියාවක් දෙන්නට ඕන. එහෙම නැත්නම් එතකොට කිසිම ආකාරයකින් ඒ ඒ ධර්මයේ හරියට අවබෝධ ගන්න දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඔන්න අර සරියුත් හාමුදුරුවෝ මේ දෙව්දත්ගේ පාක්ෂික එක්තරා සාක්‍යපුත්‍රයෙන් හැරමිටිය පුතාන එයාගේ පුංචියගේ නම දණ්ඩපාණි දණ්ඩපාණි කියන්නේ රත්තරන් ගාපු රත්තරණින් හදපු මේ හැරමිටියක් අරගෙන යනවා නිකන් මහාන් තත්ත්වේ පොන්නන්න ඒකයි දණ්ඩපාණි කියන්නේ. ඒ පුංචියලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ හිටගත්තේ ඊටාර මේ තම අරගෙන ගිය හැරමිටියේ පස්සට තිය බුදුහාමුදුරුවෝ එතන ඒ පස්සට හේත් වෙලා තමයි හිටගත්තේ. කිසිම ගවේෂකයක් නැතුව බුදුහාමුදුරන්ගෙන් අහන මොනවද ශ්‍රමණේ උභාසයේ මේ තිමක් ආයතේ මොනවද ඔබ කියන්නේ කින්වාදී මොනවාදී අදහස් දරන පුද්ගලයෙන්නේ කිය. එතකොට බුදුහාමුදුරෝ කියන මෙහෙම කතාවක්. මේ ලෝකේ මම මේ පාල්කී කියන්නේ කියලා යන සසිංහල අදහස් කියන්නේ මේ ලෝකේ දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත කිසිම කෙනෙක් කෙරෙහි වාද කරන්නේ නැත්තම් ඒ වගේම මේ භවපතේ වේතසන්නම් භව රූප රූප කාමාදී භවය කෙරේ වේතසන්හා නැත්තම් ඊළඟට අකතං කතින් ඔක්කොම විචිකිච්ඡාවන් දුරු කරලා තියෙනවනේ සංඥා නාමසෙන්ති ඔහුට සංඥා එන්නේ නැහැ ඒවං වාදී කෝ අවසෝ අහන් කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා මම එහෙම තැනැත්තෙක් මගේ වාදී එකයි නිකන් හිතලා බලන්න මේ මොකද්ද බුදුහාමුදුරුවෝ කියේ කියලා මම තේරුම් ගන්න පුළුවන් කියලා. මේ ඒක මම මේ සාසංගේ කරුණා කියේ. මේ මේ විදිහට ඒක බුදුහාමුදුර නැවත් භික්ෂුපේශට කියපුවම භික්ෂුපේශට තේරෙන්නේ නැහැ. එතන හිටපෝ ඒ කියන්නේ ඒ පස්සේ බුදුහාමුදුරන් අහන මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ කියපු ශාක්ති. එතකොට බුදුහාමුදුර කියනවා මෙහෙම කතාවක්. යම් සතෝලිලානම් වික්කේ පුරුෂාත පංචසඤ්ඤා සංඛා සමුදාචරන්ති තත්තේ ඉතේ නැත්ති අභිනන්දිතත්නම් නැත්ති අභිවද්දතබ්බන් නැත්ති අජෝසබ්බන් ඒසේ වන්තෝ රාගානුසේවාදී වශයෙන් කියන අංශ 7. යම් කිසි කෙනෙකුගේ සිත තුළ යම් කිසි අරමුණක් අරමුණක් අරමුණු කරගෙන ප්‍රපංච සංඛ්‍යාත ධර්මයන් ගලන්නේ නැත්නම් ඒකම රාගාංශය කෙලෙස කෙලවර පටිඝාංශය කෙලවර මානාංශය කෙලවර විදිකිච්ඡාංශය කෙලවර ඔය විදිහට වෙන නිසා හතරම කියන අවිජ්ජාංශය කෙලවර ඒසෝවන්තෝ දුක්ඛස ඒකී දුකේ කෙලවර කියලා මේකත් තේරෙනවා දර්ශන කිව්වොත් මේ කියන්නේ මේ ධම්මපටි නිරෝධි පටිභාන පටිසම්භිදාව ගැන කියන්න කියන කතාවක් කියන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම වල තියෙන ඒ ධර්මයේ හරියට පැහැදිලි වශයෙන් දකින්නට පුළුවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තියට කියනවා අපි පටිභාන පටිසම්භිදාවයි කියලා. මෙන්න මේ පටිභාන පටිසම්භිදාව ලැබීමටත් මේ ධර්ම පුස්තක පූජා කිරීම ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා. ඊට අමතරව මේ ධර්ම පුස්තක පූජා කිරීමේ කුසලයේ තුලින් මේවැ දක්වන්නේ අන්තිශාවක් නෙවෙයි දුක් නිරෝධ ගාමිනී පටිපදාව, දුක්ඛ සත්‍ය, ඒ වගේම දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා මේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය ප්‍රහාණය කරන මාර්ගයේ මේකයි. මේ මාර්ගයේ වැඩිමෙන් ලැබෙන නිර්වාණ ධාතුව මේකයි කියන කරුණු හතර තමයි මේ සෑම සංකතා මම කියන්නේ. හත් එකක් නිකන් ගමන්. එතකොට මේ ධර්ම පුස්තක පූජා කිරීම තුළින් මේ ඇයට මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය මේකයි කියලා ජාති දුක, ජරා දුක, ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ ආදී සියලුම දුක්ඛ සත්‍ය මේකයි කියලා. විශේෂයෙන්ම පංචස්කන්ධේ දුක මේකයි කියලා. සංකේතයෙන් පංචපාදානස්කන්ධා දුක්ඛ. ඉතින් කියනවා නම් පංචස්කන්ධේ දුක, පංච දුක කියන්නේ පංචස්කන්ධේ පැවැත්මයි කියලා අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඊළඟට මේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් අපි අවිද්‍යාවෙන් යුතුව කටයුතු කිරීම නිසා ඒ වගේම සංහාවෙන් යුතුව කටයුතු කිරීම නිසා නැවත නැවත මේ සංසාරේ ඉදදීකදී ගමන් කරන්නට යන මෙන්න මේකයි අවිද්‍යාව කියලා තේරුම් ගන්නට මේක තමයි සංහාව කියලා තේරුම් ගන්නට මේ තමයි කාමාශ්‍රව මේ තමයි භවශ්‍රව මේ තමයි අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව දැනගන්නට මේ මේක තමයි ආශ්‍රව සමුදය කියලා සමුදය දකින්නට මේක තමයි ආශ්‍රව නිරෝධය කියලා නිරෝධය දකින්නට මේක තමයි ආශ්‍රව නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා වෙනදම් පූජෙන් සෝතන පූජා කිරීම තුළින්. ඒකට ඒ ආකාරයෙන් කරුණ දකින දකිනකොට කාමාශා පිචිත්තම් විමුක්ති භවආශා පිචිත්තම් විමුක්ති අවිද්‍යාශා පිචිත්තම් විමුක්ති කියලා බුදුහාමුදුර දක්වන මේ විදිහට ඒ චතුරාර්ය සත්‍ය හරියට දුක්ඛ සත්‍ය සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය දකිනකොට ඒ වගේම අර කාමාශා භවආශා අවිද්‍යාශා කියන ආශ්‍රය ධර්මයන්ගේ අයි ආශ්‍රය ධර්මයන් දැකීම ආශ්‍රය සමුදය දැකීම ආශ්‍රය නිරෝධය දැකීම සහ ආශ්‍රය නිරෝධගාමී පරිපදාව කියන කරුණු දැකීම තුළින් ඒ දකින විට ඒකාන්ත වශයෙන්ම කාමාශ්‍රාගයෙන් සිත නිවෙනවා භවශ්‍රාගයෙන් සිත නිවෙනවා නිරෝධය අවිජ්ජාශ්‍රයෙන් නිරුද්ධ වෙනවා එතනම ජාති කෙලවර ඇති වෙනවා දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නිරෝධ සත්‍ය උපරිම වශයෙන් අවබෝධ කරගන්න මේ සූත්‍ර ආශීක තියෙන කරුණක් මම මේ කෙටියෙන් ප්‍රකාශ කරේ එතකොට ඒ අනුව බලනකොට දුක්ඛ නිරෝධ සත්‍ය සාස්ත්‍රාත්මන පුළුවන් ශක්තිය මේ පුත්තු ධර්ම පුත්තක පූජා කරලා තියෙනාට ලැබෙනවා. මේ ධර්ම පුත්තකවල බොහෝ විට දක්වා තියෙන බුදුහාමුදුරුව නිවන් යන මාර්ග. ඔය අටක නාගර වැනි සූත්‍ර වල නිවන් යන මාර්ග 11ක් දක්වලා තියෙනවා. ඒ වගේ මානන්ද සප්පා සූත්‍ර වල වැනි සූත්‍ර වල නිවන් යන ආකාර හතක් දක්වලා තිබෙනවා. විවිධ තැන්වල බොහෝ සමහර තැන්වල සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මාර්ගන එක එකක් අරන් මේ තුලින් නිවන් ලබන්නේ මෙහෙමයි මේ තුලින් නිවන් ලබන්නේ කියලා මෙහෙමයි කියලා දක්වලා තියෙනවා. මේ විදිහට විවිධ ආකාරයෙන් මාර්ග සත්‍ය විදහා දක්වලා පෙන්වන්න කරන විතර කරන ඒක නිසා මේකට අපේ මාර්ග සත්‍ය වැඩිවීමට මාර්ග සත්‍ය පැහැදිලිව අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය මේ තුලින් ලැබෙනවා. මේ මාර්ග සත්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ලෞකික මාර්ගය සහ ලෝකෝත්තර මාර්ගය කියන එක. අදු වශයෙන් ලෞකික මාර්ගයවත් ලෞකික මාර්ගය කියන්නේ අදහස් කරන්නේ ආව සම්මාදිට සම්මා සංගත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා දාන සමාධි කියන අංග 8 පුත්තජන භූමියේ සිට පුත්තජන භූමිය කියන්නේ සෝවන්වත් වෙලා නැති අවස්ථාවේදී යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒ අවස්ථාවට කියන්නේ පුත්තයි ලෞකික මාර්ගය කියලා. යම් කිසි සෝවාන් සකදාගාමි අනාගාමි තත්ත්වයට පත් වෙලා ඉහළ මාර්ගඵල ලැබීම සඳහා මේ මාර්ගාට වඩනවා නම් ඒකත් ලෞකික මාර්ගය කියලා දක්වන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සෝවාන් වෙනකොට සකදාගාමි මාර්ග ලැබනකොට අනාගාමි මාර්ගඵල ලැබන අරහත් මාර්ගඵල ලැබනකොට මේ මාර්ගඵල ලැබන අවස්ථාවේදී සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය සම්මා වාචා සංකප්පාදී ධර්ම සම්මා වාචා ආදී ධර්ම එතන සම්මා වාචා කියන්නේ විතක් විචාර දෙක. ඒ ඒ ධර්ම තමාගේ සිත තුළ ලෝකෝත්තර වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ලෝකෝත්තර වශයෙන් ක්‍රියාත්මක වන தත්ත්වයට කියනවා ලෝකෝත්තර මාර්ග සත්‍යය කියලා. මෙන්න මේ ලෝකෝත්තර මාර්ග සත්‍ය ලැබීමට මේ ඇයට මේ ධර්ම පුස්තක පූජා කිරීමේ කුසලයේ තියෙනවා ඇති. ඒකට මේ ලෝකෝත්තර ප්‍රඥාව ඇති කෙනෙකුට තමයි මේ අවස්ථාවේදී මාර්ගඵල ලබන අවස්ථාවේදී මේ ධර්ම කොහොමද පහළ වුනේ කියලා දකින්නට පුළුවන්. මේක සාමාන්‍ය ප්‍රඥාවකින් දකින්න පුළුවන් කියන අපිට මේ සෝවාන් වෙලා තියෙනවා කියලා. මේ සෝවාන් වන අවස්ථාවේදී සදාසම්දාගතේ ධම්මේ පස්සේ පඤ්ඤා පච්චේකනේ දක්ුණානම් කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒ ඥාන විස්තර කරන තැනක දක්වලා තිබෙනවා. ඒ සෝවාන් ආදී මාර්ගඵල පහළ වෙන විට මේ මේ ධර්ම මේ මේ විදිහට සමාගයේ සිත තුළ ජනිත උනායි කියලා දකින්නට ප්‍රථමම දකින්න පුළුවන් ශක්තිය. සම්මා දිට්ඨිය මේ විදිහේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය එවිලේ ක්‍රියාත්මක වුණේ. සම්මා සතිය මේ විදිහටයි ලෝකෝත්තර වශයෙන් ඉතින්දී ක්‍රියාත්මකනේ. සම්මා සමාධිය ලෝකෝත්තර සම්මා සමාධිය මෙහෙම. ඒ වගේම මේ සම්මා වායාමය ආදී කරුණු මේ විදිහට සත්‍යපොඥංග ධර්මයන් මේ විදිහට වැටෙන සීලය මෙහෙම සමාධිය මෙහෙම ප්‍රඥාව මෙහෙම ආදී වශයෙන් ඒ අවස්ථාවේදී පහළ වූ ධර්ම හරියට දකින්නේ පිළිවිද දකින්නේ ඒ ලෝකෝත්තර මාර්ගය මාර්ග ඥාන ඊට විශිෂ්ට අන්දමින් පහළ වූ කෙනෙකුට. මේ ඇයට පාත්‍රය කරන්න ඉතා විශිෂ්ට ආකාරයෙන් මේ ලෝකෝත්තර මාර්ගයෙන් ලැබීමට උපකාරී වේවා කියලා. නැත්නම් ඉතින් විභාගයක් පාස් වෙනකොට ලකුණු 30ක් 40ක් අරන් පාස් වෙනවත් පුළුවන් විශිෂ්ට සම්මාන සාමාර්ථයටව පාස් වන්නට පුළුවන්. ඒ විශිෂ්ට සම්මානයටව පාස් වෙන විදිහට ප්‍රාර්ථනා කරලා කටයුතු කරලා කරුණ සම්පාදනය කර ගැනීම තමයි තාමත් සුදුසු වන්නේ. මේ විදිහට ඒ ආකාරයෙන් මාර්ග සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරන කෙනාගේ සිත තුළ ක්ලේශ ධර්ම ප්‍රහීන කිරීමක් සිදු වෙනවා. සංවෝල ධර්ම සයන කිරීමක් සිදු වෙනවා. ඒ සංවෝල ධර්ම ශේක්‍රීම නිසා සංසාර ගමන ශේක්‍රීමකුත් සංසාර ගමන ශේක්‍රීම නිසා දුක්ඛේ ශේක්‍රීමකුත් සිදු වෙනවා. මේ විදිහට ඒ තමාගේ සිත තුළ තියෙන සංවෝල ධර්ම ශේක්‍රීම කර ගැනීමට ඒ වගේම මේ සංයෝජන ධර්ම ශේත්‍රීන් නිසා සංසාර ගමන අඩු කර ගැනීමට ඒ සංසාර ගමන නැති කර ගැනීම නිසා ඒ සංසාර දුකින් තමාට මිදීමට මේ කුසල ශක්තිය අපිට හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවක් දැන් තබා ගන්න. ඒකට මේ දක්වා කියන ලද කරුණවල කෙටි සාරාංශය මේකයි ධර්ම පුස්තක පූජා කිරීමේදී ධර්ම දානයක් පූජා කළා වෙන්නේ. ඒ ධර්ම දානීය ආමිෂ දාන වලට වඩා උසස්, ඒ වගේම ප්‍රතිමා බේදානයටත් වඩා උසස් ලෝකයේ තියෙන උසස්ම දානයි. ඒ උසස්ම දානය වන්නේ අන්තිසග්ගේසා නෙවෙයි මේ වාතරින් ඇත්ත වශයෙන්ම සිත නිවනවා, සිත සංසිඳනවා, කෙලෙස් වලින් ඈත් කරනවා, කුසල් සම්පූර්ණ කරන තත්ත්වයටපත් කරනවා. මේ මේ සංස්කාර කෙරෙහි කලකිරීම ඇති කරනවා, විරාගය ඇති කරනවා කරනවා මේ සංසාර සංස්කාර ධර්ම අතහැරලා නිවනට අවශ්‍ය වෙන ආකාරයෙන් සිත නිහිරවනවා. ඒක නිසා මේ ධර්ම පොතේ පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය ඉතා උසස් කියලා කිව්වා. ඊට අමතරව මේ ධර්ම පොතේ පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අඛණ්ඩ ප්‍රවාහයක් සේ නිතරම ගලාගෙන යන ධර්මයක් වෙනවා. ඒකට මේ පොත් ධර්ම පොතේ පරිශීලනය කරන සෑම අවස්ථාවකදීම මේ ධර්මය අපි අත්දැකලා දකා අත්දැක දකා මේ ධර්මය අපි හදන බලනවා නම් ඒ අන්න ඇටත් මේ ධර්මයේ කියා දෙනවා නම් මේ පුණ්‍ය ශක්තිය න්යායයේ නොසිඳී ගලාගෙන යන ගංගාවක් සේ දිගින් දිගට ගලාගෙන යන අඛණ්ඩ ලෙස මේ ධර්ම පුණ්‍ය ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය නැවත නැවත අලුත් වෙනවා ඒක ඒ ආකාරයෙන් කරුණු කියලා ඊට පස්සේ අපි ප්‍රකාශ කළේ මේ ධර්ම පොත පූජා කිරීමේදී ප්‍රතිපත්ති බුද්ධ ශාසනයේ ප්‍රතිවේද බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට හේතු උපකාර වන පර්යාප්ති බුද්ධ ශාසනයේ නැගීමට ඒ පර්යාප්ති බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු මේ මේ තුලින් අපි සිදු කළේ කියන කාරණා ඊට පස්සේ අපි ප්‍රකාශ කළේ මේ විදිහට ධර්ම පොතක පූජා කිරීමෙන් ලැබෙන කුසල සත්‍ය විශේෂයෙන් මේ කුසල සත්‍යයේදී අපි ප්‍රඥාවයි කියන ලැබෙනවා කියලා ප්‍රකාශ කළා. ඒ ප්‍රඥාව තුළින් ඒ අත්පසම්බිදා ධම්ම නිරුති පරිභාන වැනි පරිසම්බිදාවන් ලැබීමට පුළුවන් වන බව පෙන්වන්න කළා. ඊට අමතරව මේක තුළින් මේ මාර්ග සත්‍ය වැඩිවීමට හේතු වෙනා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට හේතු වෙනා ඒ තුළින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමට හේතු වෙනා කියන කරුණු පෙන්වන්න කළා. නිවන් ලැබීමට මේක සසක්තිය හේතු වෙන බව. ඒ අනුව පිළිපැදීම තුළින් මේ ඇයට නිවන් ලබා ගැනීමට වාසනාව ශක්තිය ලැබෙන බව ප්‍රකාශ කරලා තමයි අපි මේ දේශනාව මෙතනින් ඉන්න කරන්නේ මේසි. ළයෙන්නම් කල්පනා කරන මේ ආකාරයෙන් ආමිෂ වශයෙන් දානයකට පූජා කළා මේ ධර්ම පුස්තක පූජා කිරීමෙන් ධර්ම දානයකට පූජා කළා. මේ ප්‍රසාද දෙකෙන් මත්පනා වූ කුසල ශක්තියෙන් අපට මේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අස්ථාරිත සංගතේ යම් මාර්ගඵලයක් අවබෝධ කරගෙන මේ සංසාර දුකින් මිදෙන අපට ඒ ආකාරයෙන්ම මේ සංසාර දුකින් මිදලා අමාමා නිවන සංසීමට මේ කුසල ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියන ඒ ප්‍රාර්ථනාව තබාගෙන මේ කරන කුසල ශක්තිය දිව්‍යන්ත අනුගමනය හඳුන් කිරීම සඳහා ආකාශට්ඨාච කියන පාඨය කියන්නේ ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මෝලිතා චිනං දක්ඛං ශාසන ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මෝලිතා චිනං දක්ඛං දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මෝලිතා චිනං දක්ඛං සම්ප්‍රාන්ති ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේ නේමා මේ භාෂමාගමෝ සතං සමාගමෝ හෝතු යා නිබ්බාන පත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතු සම්බුද්ධ සම්පූර්ණ මේ කළ ශීලෝමික සංසත්ති මේ ඇගේ නිල වේහප්පසන සේවා පරලෝ වේහප්පසන සේවා මුතාත්නි පරිදි නිවන සංසීමට මේ සම්හේතු වස්නා වේවා